විසිතුන්ෙන්ද පාර්ලිමේන්තුව විසිරුවනවා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා නෑ. විසිරු විසිතුන්ෙන්දෑන් පසුව කියලා කිව්වම අපි කොතනද කාලේ ගනින්? විසිතුන්ෙන්දෑන් පසුව කියලා කිව්වම එහෙනම් පාර්ලිමේන්තුව අවසන් වෙනකන් කාලය තුලදී එතන ඒ දිනේ වෙනකම් විසිරුවන්නේ නැහැ කියන්නේ. එහෙනම් කියනවානේ මට හිතෙච්ච වෙලාවක පාර්ලිමේන්තුව විසිරුණා කියලා මේ වැඩ ටික කරලා 23 වෙනිදායෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. ඒතර පාර්ලිමේන්තුව 23 වෙනිදායෙන් පසුව මෙතකොට මේ 20 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක නොකර විසිරුණා කියලා කොහොත් කියලා නැහැනේ. ඒ නිසා මේකේ වැඩ ටික තියෙනවා. ඒ නිසා 23 වෙනිදායෙන් පසුව කියලා කියන්නේ මේක අප්‍රේල් මාස 20 වෙනකන් වුණත් යන්න පුළුවන්කම තියෙනවා. අපි එකෙන් අදහස් කරන්නේ බොහොම පැහැදිලිව කියනවා මේ ලබන අවුරුද්ද වෙනකම්ම යා යුතුයි කියලා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීව කල්පනා කරලා බලනවා නම් ඇයි මේ ජාතික ප්‍රශ්නය විසඳාගන්නේ නැතුව ඇයි හදිසියේ මැතිවරණයකට යන්නේ?